නැහි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද සැප්තැම්බර් මාසේ 14 වෙනිදා දවසේ ධර්ම දේශනා පැයටයි එළිබිලා සිටින්නේ ශිරු දනා ඒ සඳහා tempත් වෙලා ධර්ම ගෞරවයෙන් යුක්තව සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ පුනච්ච පරං ආහුසෝ බික්ඛුනෝ විහෙතං මනසිකරෝතෝ විහෙසං චිත්තං නපක්ඛන්දතින පසීදතින සම්තිත්තතින විමුච්ඡති අවිහෙතං කෝපන මනසිකරෝතෝ අවිහෙතාය චිත්තම් පක්ඛන්දති පශීදති සම්තිත්‍ත්‍ති විමුච්ඡති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන්නට ඉදලා දීඝනිකායේ දසුත්තර සූත්‍රේ නමේ සංග්‍රහ වෙලා තියෙන සූත්‍රේ තවත් දේශනා පාඩයක් ඉදිරින් තියාගත්තේ ඒක සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අපට පෙන්වලා දෙනවා ඒ විඳ ගන්නට හිතා ගන්නට විනිවිද බලන්න බැරි ධර්ම කොටාශයක් විදියට. දුප්පටි විජ්ජ ධර්මයක් විදියට පෙන්වනවා. ඒ වගේම නිස්සරණ ධර්මයක් විදියට පෙන්වනවා. මේක විනිවිද දැක්කොත් නිදහසක් තියෙනවා. විනිවිද දැක්කේ නැත්නම් උගලට අහුනවා වගේ දඬු කද්දේ ගැහුවා වගේ අහු වෙනවා. ඒ නිසා ඒක දැකීමම දැන ගැනීමම විනිවිද දැකීමක් කියලා පෙන්නනවා. හරහ දැකීමක් කියලා පෙන්නනවා. ගැඹුරක් දැකීමක් කියලා පෙන්නනවා. මුච මේ ධර්ම වලට අපිට සාමාන්‍යයෙන් කිට්ටු කරන්න බෑ. ඒ දක්වා ආධ්‍යාත්ම ජීවිතයක් ගත කරලා යම් යම් ජයකණු යම් යම් හැතැම්ම කණු යම් යම් දක්ෂතා ලබාගෙන නැත්තම් නැත්නම් අපිට අත්දැකීම් සෑහෙන ප්‍රමාණයක් ආවට පස්සේ තමයි අපිට මේ වගේ විනිවිද දකින්න අමාරු දේවල් විනිවිද දැක ගැනීමේ අභියෝගයට මුහුණ දෙන්න පුළුවන් වෙන්නේ. මේක හැම වෙලාවෙම සෙල්ලක්කාර වැඩක්. මේක හැම වෙලාවෙම දිය දිය කඳ හරහට පීනන වැඩක්. ඒ නිසා මේ වගේ දේවල් හමු වීමේදී ඒ සෙල්ලක්කාර තම යෝනිසෝමංස්කාරය තියෙන යෝගාවචරය මේවා විශේෂ අභ්‍යාස පාඩම් පන්ති විදියට පුහුණු කරනවා. පුහුණු කරලා තමන් අර පුරුදු කරන ආපු ශ්‍රද්ධාව, වීර්ය, සතිය, සමාධිය, ප්‍රඥාව ආදී වශයෙන් දක්වන මේ ඉන්දිය ධර්ම අතිරේක වැඩවලට යොදවනවා. මේක විශේෂ කාර්ය බල හමුදාවේ වැඩකට වගේ යොදවනවා. සාමාන්‍ය පොලිසිය වැඩක් නෙවෙයි. ඒකෙන් තෝරා ගන්නාලද කීප දෙනෙකුට විශේෂ පුහුණුවක් දීලා හරි කරන ගන්නලද සක්පයා ගන්නලද විශේෂ කාර්ය හමුදාවකින් කරන වැඩ. ඉතින් ඒවා සාමාන්‍ය පොලිසියට කරන්න බැරි වැඩ. ඒ ඇත්තෝ පුදුම විදියට විනිවිදලා රට ජාතිය වෙනුවෙන් නැත්තම් ඒ නායකයාගේ විධානයට අනුව කටයුතු කරනවා. ඒ නිසා මේවා සූරකම් කිය හැකි. මේවා වීරකම් කිය හැකි. මේවා ඒ වගේ අතිරේක දක්ෂකම්. ඉතින් අපි ඊයේ පෙරේදා කියපු ඒව මතු කරගත්තොත් මම හිතනවා අද ඒකට පොඩි පාර කැපිල්ලක් අපූර්ව නිමිත්තක් වෙයි කියලා. ඒ සාරිපුත්‍ර සාංශේ සඳහන් කරනවා භවනා කරගෙන කරගෙන යනකොට කෙනෙකුගේ හිතට කාම ආසාවක් මතුවෙනවා. නැත්තම් මේ ආස කරන දෙයක් අපි මේකට මනාපේ කියලාත් කියනවා. මනාපයක් මතුනාට පස්සේ යාට පේනවා දැන් මේ පැත්තේ මනාප අරමුණ තියෙනවා. මේ පැත්තේ තියෙනවා සාමාන්‍ය අරමුණ. නැත්තම් අපේ මූල කර්මස්ථානේ. මේ ටිකේදී මේ ස්වභාවය තමයි හිත අර වැඩියෙන් මනාපේ තියෙන දෙට අදිනවා. ඒ කියන්නේ භෝග වවලා තියෙන වෙලාවේදී වටේ තනකොළ කණ්ඩ ගිනිච්ච හරක් රැළ අර භෝගේ දිහාට අදින වැඩි. එනේ වනාතේ කනවට වැඩිය කුඹුරේ මේ නියරේ කනවට වැඩිය භෝගෙට යනවා මොකද ඒකට වතුර දාලා පොර දාලා තියෙන නිසා හරි නිල්ලක් තියෙන නිසා ගොවි මේ හරක බලහන් ඉන්න ගොපල්ලට සිද්ධ වෙනවා ඒ භෝගේ කන්න දෙන්නේ නැතුව අර සාමාන්‍ය තනකොළ කණ්ඩ එහෙම නොවුනොත් එහෙම කුඹුරු හිමියගෙන් තෑයෙන දඬුවම් විඳින්න වෙනවා ඒ වාගේ කතාවක් අපි හිතාගත්තොත් භාවනා කර කර ඉන්නකොට තමන්ගේ අරමුණ ඉක්මවලා ගිය වඩා මනාප දනවන, රුචිය දනවන, තණ්හාව දනවන, ප්‍රේමයේ දනවන අරමුණක් ආවොහම ඒ දෙක අතර හිත හෙලෙත් ආඩු වෙන වෙලාවක් එනවයි කියලා කියන්නේ තැහෙන දියුණු යෝගාවචරේ. එහෙම දියුණු නැති යෝගාවචරයගේ අර මිටි තනින් වතුර බසෙයේ කියලා ඔය කාමෙටම තමයි අදින්නේ. නමුත් මේ යෝගාවචරයට යම් ප්‍රමාණයක එතෙන්ට ගිහිල්ලා නතර වෙලා වෙලිමේ හැකියාවක් තියෙනවා. මේ පැත්තේ මන අපදනවන අරමුණ මේ පැත්තේ සාමාන්‍ය අරමුණ අන්නේ දෙක දිහා බලාන ඉන්නකොට මන අපදනවන අරමුණ વિશે හිත බැස ගන්න නැත්තම් පහදින් නැත්තම් läග ගන්න නැත්තම් ඒකේ සාන්තියක් හොයන්නේ නැතුව අර මනාපයේ දනවන් නැති අරමුණේ හිත බැස ගන්නවා නම් ඒකේ පහදිනවා නම් ඒකේ හිත පිහිටවනවා නම් ඒකෙන් සාන්තියක් ලබනවා නම් ඒක දකින්න අමාරු වැඩක්. කරන්න අමාරු වැඩක්. මේකට කියනවා දුප්පටි විජ්ජ ධර්මයක් කියලා. කාම දනවන අරමුණක් තියෙද්දිත් තමන් අර සාමාන්‍ය මූල කර්මස්ථානෙටම හිත යොදනවා. ඒ මොකද අර කාම දනවන අරමුණට ගියොත් නූපන්න කුසල් රාශියක් උපදවන්න පුළුවන් බව මේ යෝගාචරය දැකලා තිනවා. මේ ඉතිසලා එහෙම අපිට අවස්ථාවක් දීලා නෙවෙයි හිත කාමයට ගියේ. රාගෙට ගියේ. කෙලෙසට ගියේ. දැන් එතන අර භාවනාවේදී තියෙන අප්‍රමාදී ගතිය නිසා එන්නකොටම කාම ධර්මන අරමුණ එන්නකොටම මන අපේ අර තේරෙන පටන් ගන්නවා දැන් ඔන්න අකුසල් මුලක් පටන් ගත්තා. දැන් නූපන්න අකුසල් රාශක් හට ගන්න පටන් ගත්තා. ඒ නිසා මම හිත විශේෂයෙන් නිමග්න කරන්න ඕනේ, පහදවන්න ඕනේ, ලග්ගවන්න ඕනේ, සාන්තියක් වන්න ඕනේ මූල කර්මස්ථානේ. මේ වෙලාවේ මූල කර්මස්ථානේ පිහිට තරණ හෙවීමෙන් තමයි මම මේ නෝපන්න කුසල රාශිය නොයිපද වීමේ සම්‍යක් ප්‍රදන් වීර්ය පවත්න්නේ කියලා මෙන්න මේක දකින්න බැරි වැඩක්. යෝගාවචරයා භාවනා කරපු නැති කෙනෙක් නැත්නම් යෝගාවචරෙක් නෙවෙනම් එයා හිතනවා ඒ අරමුණේ කෙලෙස් තියෙනවා ඒ නිසා ඉතින් අරමුණ අයින් කරුවොත් තමයි හරියන්නේ කියලා. අපි පිරිමි පැත්තෙන් බලනකොට බුදුචාන සඳහන් කරන ඉස්ති රූපේ තමයි ස්ත්‍රී සද්දේ තමයි, ස්ත්‍රී ගඳ තමයි, රස තමයි, පහස තමයි මනා වැඩියෙන්ම කාම දනවන අරමුණ. නිසා මේ ස්ත්‍රීන්ට ඇඳුම් අඳන්න මේ සත්පුරුෂ සදාචාරවාදීන් උත්සාහ කරනවා. බුදුචානන්සේ කියන ස්ත්‍රී ඇඳුවෙන් හිටියත්, හෙළුවෙන් හිටියත් මේ මතුවෙච්ච අරමුණ රාග දනවන අරමුණක් කියලා දැනගෙන ඒකේ රූපේ තියෙන එකක් නෙවෙයි ඉෂ්ටිය ගාව තියෙන එකක් නෙවෙයි තමන්ගේ හිතේ තියෙන පාහර ගතිය නිසායි මේ කුසල අරමුණ තියෙදි මේකට යන්නේ ඒ නිසා වඩන ලද කුසල අරමුණේ පක්කන්දති පසීදති සම්තිත්‍ත්‍ති විමුච්ඡති කියලා ඒ මූල කර්මස්ථානයේ සරණ යනවනම් ඒක බොහොම දුෂ්කර දෙයක්. දකින්න අමාරු දෙයක්. ඉතින් ඒ නිසා මෙතන මේ යම් ප්‍රමාණයකට සම්ප්‍රදාන කුල සදාචාරයට පොඩි ඉඟියක් පොඩි කෙනෙහිල්ලක් සරුවචනාංශේ කරනවා. කවුරු මොන බහුරු කෝලම් පෑවත් Taman දැනගන්න ඕනේ මගේ අරසාව තියෙන්නේ මෙතනයි. ඒ අරමුණේ කෙලෙස් නැහැ. මගේ තියෙන පාහර ගතියට තමයි මේ පිං අරමුණ තියේදී පව් අරමුණට යන්නේ. ඉතින් ඒ වෙලාවේදී මේ පව් අරමුණ අතහැරලා පිං අරමුණට යන්න දකින්න අමාරු දෙයක්. ඒක විනිවිදින්න අමාරු දෙයක්. ඒක ගැඹුරක් තියෙන. ඒක මේ කාය වචන හික්මන වගේ එකක් නෙවෙයි හිත හික්මන වැඩක්. ලෑස්තිලා කීක නඩ කරත හැකියි. කෙරුවට පස්සේ පේන ඔන්න සාසනීය ඔන්න ධර්මයේ පණ ඔන්න බුදුහාමුදුරන්ගේ රැස්වීදෙන තැන ඔන්න සංඝයා ඔන්න මගේ සීල කියලා අර මෙන්න නොදැක්ක ගැඹුරකට ගිහිල්ලා අරමුණ සරණ ගිහිල්ලා මූල කර්මත්තාලේ සරණ ගිහිල්ලා අර නූපන් අකුසල් රාශිය නොයිපදීම් පිණිස මෙයා සූර කම්පානවා දක්ෂ කම්පානවා ඒක සතිය විත්කුෂ්ඨ ක්‍රියාවක් සතියේ විශේෂ කාර්යබල හමුදාවක වැඩක් වගේ සතිය කරන්නේ ඒ වාගේම ඒකේ තවත් එක පැත්තක් තමයි නුරුස්නාරමුණක් එනවා අපි හිතනවා වේදනාවක් එනවා එනතන් අපිට නොහුරු අකමැති සද්දයක් ඇහෙනවා. එතන අනවශ්‍ය විදිහේ හිතවිල්ලක් එනවා. එනකොටම හිත නරක වෙනවනේ. අනේ මේ ලස්සන භාවනා කරගෙන ඉඳද්දි මේ කකුල කඩලා දාන්න හිතෙනවා මේකේ තිබුණොත් මේ වේදනාව වෙන්නේ කියලා ඔන්න කකුලත් එක තරහ වෙනවා. එහෙම නැත්නම් සද්දය එනවා. නැත්නම් හිතවිලි එනවා. නමුත් එතකොට යාට තේරෙනවා නම් මේ හිතවිල්ලත් එනවා තමයි, සද්දත් ඇහෙනවා තමයි, කකුල වේදනාවක් තියෙනවා තමයි. නමුත් මූල කර්මස්ථානේ තියෙනවනේ. මට බැරිද මෙතනදී විශේෂ අවධානයක් යොදලා විශේෂ මානසිකාරයක් යොදලා මේක තියෙද්දි මේ අනතුරුදායක කරදරකාරී වේදනාකාරී අරමුණට හිත නිසංගයෙන්ම ඇදිලා යද්දී මට පුළුවන් ද මෙතෙක් තනවා වඩා ගන්න ලද ඇසුරු කරන ලද මූල කර්මත්තානේ හිත යොදන්න කියලා මේ කල්පනාවම දුප්පටි විඥාන කල්පනා වෙන දෙයක් නෙවෙයි මේක. සාමාන්‍ය මනසට කල්පනා වෙන දෙයක් නෙවෙයි වෙන්නේම අර නොමනා දේත් එක්ක ගැටිලා. ඒක විනාශ කරන්න හිතන වනස්සිතුවිලි පහළ වෙනවා මිස අර වඩල්ලද කර්මස්ථානයේ මෙතෙන්දී සරණට පිහිටට මට ඉන්නවා. මේ විහෙස කරගෙන අරමුණ කාන්තාරේ වගේ. වඩල්ලද කර්මස්ථානයේ ക്ഷേම භූමිය වගේ. මම මේ කාන්තාරේට ප්‍රිය කරන්නේ නැතුව මං කොහොම හරි ගලපදවන්න ඕනේ ക്ഷේම භූමියට කියලා අර මූල කර්මස්ථානයේ සුවිශේෂී සරණ පිහිට පක්ඛන්දති පතීදති සම්තිත්‍ත්‍ති විමුච්ඡති කියන විදියට ඒකට බැස ගන්නවා ඒක නිමග්න වෙන ඒක පහතිනෝ ඒක ස්ථාපිත කරනවා ඒකේ විමුක්තිය හොයනවා අන්නේම හොයන එක මනුස්ස මනසක නිවන් දකින්න හිතක එක සැරයයි වෙන්න ඕනේ ඊට පස්සේ හිත සම්පූර්ණ වෙනස් හිතක් ඊට පස්සේ මේ අරමුණත් එක්ක ගැටෙන්න යන්නේ එයා දන්නවා අරමුණත් එක්ක ගැටුනොත් මූල කර්මස්ථාන නැවතෙන ගමන සම්පූර්ණයෙන් වැළකෙනවා. මට කරන්න තියෙන අරමුණ දැනගත්ත ගමන් ඒකෙන් අවශ්‍ය පණිවිඩය අරගෙන වඩන ලද කර්මස්ථානයේ සරණ යනවා. වඩන ලද කර්මස්ථානයේ පිහිට පතනවා. එතකොට ඇත්තටම කියනවා නම් ඒ වෙලාවේදී මේ වඩන ලද කර්මස්ථානයේ බුදුන්ටත් වැඩිය ලොකුයි. වඩන ලද කර්මස්ථානයේ සීල ධර්මස්කන්ධයට වැඩිය ලොකුයි. වඩන ලද කර්මස්ථානයේ යෑම තමයි ඉතන සීල කියන්නේ. සංඝයා කියන්නේ. ඉතින් ඒක ප්‍රයෝජන ගන්න නැතුව අර එන නොමනා අරමුණත් එක්ක ගැටි ගැටි හැපි හැපි කතන්දර කර කර චෝදනා කර කර නඩු කිය කියා යන ගමනෙන් වෙන්නේ කටු කරෝසන වෙනවා වැඩි. දූවිලි බාරක කටුවත්තක් අදගෙන යනවා වගේ කවදාකවත් කෙලවර කරන්න. මේකට කියනවා දුප්පටි විජ්ජ ධර්මයක්. ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. කොහොමඩක්වත් ආගමක ඉන්න කෙනෙකුට මේක කරන්න බෑ ධර්මයේ තේරුම් ගත්ත විනාට විතරයි කරන්න පුළුවන්. ඒ නිසා අපි ආගමික වශයෙන් ඉඳගෙන මේ ශද්ධාව, ඒ වීර්ය, ඒ සතිය, ඒ සමාධිය ප්‍රඥාව ඇති වෙලා ඒකේ විශේෂ කාර්ය බලකායක් තමයි මේ දුප්පටි විජ්ජ විදිමිත දකින්න අමාරු. ගැඹුර හරහා දකින්න අමාරු දේ මම කරන්න ඕනේ කියනකොට අර පටිචෝතගාමි ගමන ජීවල කපාන ඉදිරියට පීනන සූර කෙනෙක් නෙවෙයි යා, වීර කෙනෙක් නෙවෙයි යාට කියන ධීර කෙනෙක් කියලා. අනිත් ඔක්කොම අරමුණුත් එක්ක රණ්ඩු කරනවා, අරමුණු සුද්ධ කරන්න හදනවා, රට පිළිවෙල කරන්න හදනවා, තමන්ගේ හිත හදන්න නැතුව. බුදුජානනාංශය සඳහන් කරනවා. ඒ කොච්චර ಜಾති රට ලෝකේ හදානිව නොඑන්න සුදුසු වාතාවරණ හදන භාවනා කරත් හිතේ කෙලස් තියෙන තාක්කල් ඒ අරමුණු නිසා තැවෙන වෙහෙත වෙන ගතිය නතර කරන්න බෑ. ඒක නිසා සාමාන්‍යයෙන් මේ භෞතික ලෝකේ තියෙන සාමාන්‍ය උපදේශයක් හැටියට කියනවා මේ මුළු රටට හං එලන්න යන්න එපා. උඹ දෙරෙප්පු දෙකක් දාගනි. ওই දෙරෙප්පු දෙක දාපම මුළු රටටම හං එලන වැඩි සිද්ධ වෙනවා. ඒක වැඩිව කට රටවට කර වැට වදින්න බෑ. ඔබේ කටවට කර වැට වැදපන්. පුළුවන් නම්. එතකොට ඔක්කොම ප්‍රශ්න ඉවරයි. අන්න වගේ මේ තමන්ගේ හිත මේ විනිවිද දකින්න බැරි දේ මේ තාසනයක් තියෙන වෙලාවක් මට මනුස්සාත්ම භාවයක් ලැබිච්ච වෙලාවක් මේකයි ක්ෂණ සම්පත්තිය කියන්නේ මේකටයි මම සත්පුරුෂය ඇතුළු කරන්නේ මේකටයි මම බණ අහන්නේ මේකට පැවිදි වෙන්නේ තෝකටයි කියලා අවස්ථාවේ ප්‍රයෝජනය කුසලතාවය කියන්නේ ඕකනේ අන්නේ කුසලතාවය ගන්න කෙනාට මේ සාමාන්‍ය ලෝකයා විනිවිද ගන්න බැරුව අරමුණුත් එක්ක ගැටෙති සදාචාරවාද අල්ලගෙන මූලධර්මවාද හදාගෙන නිකාය ભેද හදාගෙන මේ රට කෙලින් කරන්න හදනවා පොළොව මට්ටම් කරන්න හදනවා වෙනුවට තමන්ගේ හිත මට්ටම් කරගන්න හදන වැඩක් මේකේ තියෙනවා මේ දුප්පටි විජ්ජ ධර්මවල නිස්සාරණීය ධර්මවල දැන් අපි යන්න හදන තුන්වෙනි කාරණාව මේ දෙක තමයි අපි පසුගිය දවස්වල සාකච්ඡා කරේ පුණජ පරං ආවසෝ බික්කු විහෙසං මනසිකරෝතෝ චිත්තං විහෙසං චිත්තං නපක්ඛන්දතින පසීදතින සම්තිත්‍තින විමුච්ඡති තමන් භාවනා කරගෙන යනකොට ආතති කර දෙයක් මතුවෙනවා. ආයාස කර දෙයක් එහෙම නැත්නම් අසහනකාරී දෙයක් ඉස්සරහට මතුවෙනවා. විහෙසාය කියලා කියන අපි සාමාන්‍ය කියන වෙහෙස. මේ ගැටුමක් ඝර්ෂණයක් නැති පාර තිබියදී වෙහෙස කර පාරක් හම්බ වෙනවා. හම්බ වෙනාට පස්සේ එයා මේ වෙහෙස කර පාර පිළිබඳව වෛර බැඳගෙන රණ්ඩු කරනව වෙනුවට ඊට වැඩිය ඍජු පාරක් මේ තියෙනවා. ආනපානි. ඍජු පාරක් තියෙනවා මම ඉඳගෙන ඉන්න ඉරියව්ව. එතන මේ සක්මන් කරනකොට මම ඉන්න ඇවිදින කය. එනතම මේ වම දකුණ කියලා ඒ වෙහෙස කර දෙයත් එක්ක හැපි හැපි එක ටික කිය කියා රණ්ඩු කර කර දඟලන වෙනුවට අර තමන්ගේ ඉරියව්වට හිත ගන්න පුළුවන් නම් ඒක විනිවිද දකින්න බැරි අමාරු දෙයක්. ඒ වෙනුවට අපි සාමාන්‍යයෙන් කරන්නේ අර වෙහෙස කර දේ අල්ලගෙන ඒකේ ජාතකේ හොයාගෙන බැන බැන අලගිය මුලගිය කල්පනා කර කර ආඩපාලි කිය කියා මේ කරන වැඩේ තමයි සමස්ත ලෝකේ තියෙන්නේ. ඒ නිසා භාවනා කරන එකට කියනවා ඇස් හොඳට පෙනේ නයි යන්න පාරක් තිබේ නම් කිම බැදිවල යන්නේ මං මුලා වූ එකෙකුසේ. අපිට බුදුන් ඉන්නවනේ අපිට ධර්මයක් තියෙනවනේ අපිට සංඝයා ඉන්නවනේ මේක පෙන්වන ආදර්ශයක්. අපිට සීලයක් තියෙන නිසා අපිට අරමුණක් තියෙනවා. කලබලයක් වුණොත් ඉබ්බ කට්ට ඇතුළට අණු ටික ඇදගත්තා වගේ වහාම තමන් ඉන්නේ ඉරියවට එන්න. වහාම තමන් ගත්ත මූල කර්මස්තන්න හිත දාන්න අර වෙහෙස කර අරමුණේ මොනම විග්‍රහයකටවත් යන්න එපා. යනකම තමයි කුප්පකම කියන්නේ. යනකමට තමයි කෙලස් කියන්නේ. යනකම තමයි මායя කියන්නේ. ඉතින් ඒ නිසා අපි මේ පැත්තට අත දුන්නාට පස්සේ ඒක ඇද්දලා යනවා. ඒකට බොහෝම ඉක්මන මූල කර්මස්ථානේ අමතක වෙනවා. එහෙම නැත්නම් අවිහෙසාය කෝපන මනසිකරෝතෝ අවිහෙසාය චිත්තම් පක්ඛන්දති පසීදති සම්තිත්ති විමුච්ඡති කියලා වෙහෙස කර නොදෙන්නා වූ අරමුණ ඒ වෙනුවට මනසිකරණය කරන නැත්නම් මෙනෙහි කරනවා එහෙම නැත්නම් අපි ලේබල් කරනවා කියලා කියන්නේ මෙනෙහි කරනම ආස්වාද ප්‍රසආචි හයියෙන් හයියෙන් මෙනෙහි කරලා අර වෙහෙස කර දේ හිත යන දෙන්නතු මේට ගන්නවා ඒකට කියනවා පක්ඛන්දරය කියලා. මේ নিমগ্ন වෙනවා යොමු කරනවා ඔබා බලනවා. පසීදති කියලා කියන්නේ ඒක පහදිනවා. ඒක සම්තිත්‍ය කියන්නේ එහිම ලග්ගවනවා හිත. සතිපට්ඨානය කියලා කියන්නේ ස්ථාපිත කරනවා. සතිය එහිම ස්ථාපිත කරනවා. විමුච්ඡති එහිම නිවනක් හොයනවා. ආන් මේ විදිහට මේ වෙහෙස කර දෙන අරමුණ තබා වෙහෙස නොකරන අරමුණේ පක්ඛන්දති පසීදති සම්තිත්‍ය විමුච්ඡති කියන විදිහට තෝරාගත්තොත් තමයි තේරෙනවා මේ නිවන හෝ අපාය Taman තුලමයි තියෙන්නේ. අපි හිතන්නේ වෙහෙස කරන අරමුණේ තියනවා කියලා නෑ. වෙහෙස කර අරමුණේ වෙනවා වෙහෙස කර අරමුණත් එක්ක ගැටෙන්න ගියොත්. වෙහෙස කර අරමුණේ අලගිය මොළගිය හොයන්න ගියොත්. අංග ප්‍රත්‍යංග හොයන්න ගියොත්. ව්‍යංජන අනුව්‍යංජ හොයන්න ගියොත් අනිවාර්යයෙන්ම නඩු පරාදයි. ඒ වෙනුවට තමයි මෙතෙක් ආයාසයෙන් වඩන ලද ඉරියව්ව හෝ මූල කර්මත්තාන හිත දානවා කියන එක පුතුමාකාර යුද්ධයකින් දිනෝ වගේ වැඩක්. ගහකන් නැතුව දිනෝ වගේ වැඩක්. මගේ වචන වලින් මං කියන්නේ නිතරංග ජයක් කියලා. අපි දිනන පක්ෂයක් නෑ, පරද්දන පක්ෂයක් නෑ. හැබැයි අපිට ඒක පාක්ෂික ජයකට එනවා. මෙන්න මේක තමයි බුදුහාමුදුරන්ගේ තියෙන සුවිශේෂී ක්‍රමය. ඒක තමයි සාරිපුත්‍ර සාංශි ඉස්මතු කරලා පෙන්නන්නේ. බුදුහාමුදුර අපිට පෙන්නලා දෙනවා මේ දුප්පටි විජ්ජ ධර්ම වගයක්. අන්නේ දුප්පටි විජ්ජ ධර්ම පැමිණිච්ච වෙලාවේ හරියට වැඩ කරන එකන ලකුණු දෙකක් ලබා ගන්නවා. එයා ඒ බාධාවේ කරදර වෙලා පස්ස ගහන්නේ. එයා ඒක විනිවිද දැක්කට පස්සේ පේනවා බුදුන් දැක්කවා. මේ කරදරේ නාවනම් Tamange මේ සති ඉන්ද්‍රිය සති බලයක් බවට පත් කරගන්න බෑ. සද්ධා ඉන්ද්‍රිය සද්ධා බලයක් බවට පත් වෙන්නේ නැහැ. මේ වගේ අපි දන්නවනේ පීයක් හැදුවට ඒ පීය පන්නරේ තියන්න නම් ඊට වැඩිය හයිය දෙක තියලා අතුල්ලන්න එපායි. ගිනි ගලේ හරි තෙල් ගලේ හරි වතුර ගලේ හරි තියලා අතුල්ලනකොට අරක මැදෙන්නේ මැද ඒක නිසා මේ හයිය දෙයක් ඇවිල්ලා හැප්පුවයි කියලා තරහ වෙලා ඉන්න පීයක් කදාකත් මුවත් වෙන්නේ නැහැ. ඒ කදාකත් ප්‍රණීත වෙන්නේ නැති වුණු වෙන්නේ. ඒ වගේ අපිට මේ බරපතල කෙලෙසක් ආපු වෙලාවක අපි ඒක විනිවිද දැක්කොත් අපිට ලැබෙන ලාභේ තමයි ධර්මයේ ඉහළ මට්ටමකට යනවා. සති ශද්ධහා ඉන්ද්‍රිය ශද්ධහා බලයක් බාටපත් වෙනවා. විරිය ඉන්ද්‍රිය විරිය බලයක් බාටපත් වෙනවා. සති ඉන්ද්‍රිය සති බලයක් බාටපත් වෙනවා. සමාධි ඉන්ද්‍රියත් කෙන මාත්‍ර වශයෙන් ඇති වෙන සමාධිය වුණත් සමාධි බලයක් බාටපත් වෙනවා. මේ විහෙත ඔක්කොම තියෙද්දිත් එයා ඒ සමාධියේ ඒකෝදි භාවය රකින්න. එතකොට ඒකට ප්‍රඥා බලය ප්‍රඥා ඉන්ද්‍රියක් කර ගැනීමක් බවටපත් වෙනවා. එතකොට මේ ජයග්‍රහණයත් එක්කම නැත්නම් මේ හිත වෙහෙත කරන දේ තියේද්දිත් වෙහෙස නොකරන මූල කර්මස්ථානයේ ධර්ණියම හරහා ඒ වෙහෙස කර දේ මඟහරවල යන්නේක බුද්ධ පුත්‍රයෙකුට විතරක් කරන්න පුළුවන් දෙයක්. අනිත් ඕනෙම කෙනෙක් වෙන්නේ අර වෙහෙස කර දේ එක්ක රණ්ඩු වෙලා නඩු දාලා කේන්ති අරගෙන ගැටිලා හැප්පෙන්න ඒකට බුදුරජාන් වහන්සේ කියනවා ප්‍රශ්නයක් ආවම ප්‍රශ්නට මුහුණ දෙන බලු ක්‍රමේ තියෙනවා සිංහ ක්‍රමේ තියෙනවායි කියලා. ගල ගහපට පස්සේ බල්ලා කරන්නේ ගල දිගේ එලවගෙන ගිහිල්ලා ගල හපා ගන්නවා. දත් කඩා ගන්නවා. සිංහයා කරන්නේ නැහැ එහෙම. සිංහයාට ගලක් ගහපම ආපු දිහා බල්ලා ගහන එකා මරලා. ඒකට කියනවා සිංහාවලෝකනය කියලා. ඒ වෙනකොට බල්ලා කරන්නේ වෙඩි තිබ්බනම් බුලට් එක හපා ගන්නවා. විඤ්ඤා කරන්නේ තු ඔක්කො තියෙන විඤ්ඤා මරණ එක. ඒ නිසා මේ ප්‍රශ්නේ එනකොට ඒ ප්‍රශ්නයත් එක්ක ඇවිලෙන එක තමයි මායාවේ වැඩි. අවුලවණ එක දැන් කෙලෙස් වලදී අපි දැනගන්න ඕනේ මේ ප්‍රශ්නේ එන විදිය දකින්නකොටම ඒ වෙලාවට ආරස්සාවට මූල කර්මස්ථානේ තියෙනවා. ඉබ්බට කට්ට වාගේ. අනිත්කොටම තමන් දන්නවනම් කලබල වුණොත් අමාරුයි. තමන් අඬු අඬු පුප්පන්න යන්නේ නැතුව අකුල ගන්න එක. ඒක සාමාන්‍යයෙන් දැකලා තිනවලු මේ අලිපන්තියක් කැලේ ඉන්නකොට යම් හේයකින් අනතුරුදායක දෙයක් ආපු ගම ඒ මහයතා හොඬේ පුළුවන් තරම් උඩට දාලා ඌ ගඳ එන දිහාව බලනවලු හුඟක් වෙලාට ඌට ඇහැර පේනවට වැඩිය ගඳෙන් තමයි බලන්නේ ඒ කරනකොට මුළු අලිපන්තියම නිස්සද්ද වෙන්න ඕන ඒ වෙලාවට පුංචි අලිපටව දඟලන්න ගත්තොත් අතු කඩලා අර එහෙම කෙරුවොත් අර මහයතාට අර සියුම් sannivedana අල්ලන්න බැරි නිසා ලොකු අලියෝ කියලා ගහලා අලිපටව ටික ගන්නවලු මැදට. ඒකට අලි පන්තියේ තැම්පත් වෙන එකෙන් තමයි සටන් උපක්‍රමයක් වශයෙන් නායකයාට තනක් දෙන්නේ. එහෙම නැතුව මේ ඔක්කොම කලබල වෙලා දඟන්න පටන් අරගත්තොත් මුළු අලි පන්තිම ඉවරයි. ඒ නිසා කලබලයක් වෙච්චාම බලන්න දිය මකුලයකට පිඹල බලන්න ඌ එහෙම ඇකිලෙනවා. දැන් සාමාන්‍ය මෝඩ මකුලුව දුවනවා. විසගෝර දර්පණය තට්ටු කරන්න ඕක ඇකිලෙනවා. ගැරන්ඩියට තට්ටු කරනවා දුවනවා. දුවන ඔක්කොම ගැරන්ඩි. එච්චරයි කියන්නේ. බඩු අතේ තියෙන මිනිහා දඟලන්නේ එයා එහෙම තට්ටු කරපায়ে ඇකිලෙන අතර අපිට පේන්නේ බයට කියලා නෑ. මගේ ශේෂ්ඨයට වරෙන් ආපුවම දෙන්න. ආයේ ශේෂ්ඨයට ආවට පස්සේ තර්පයක් ගහන ගැහිල්ල විදුලියට වැඩිය සරයි. එතකන් කරන්නේ අකුලන එක. ආන්නේ වගේ යෝගාවචරයට හැලහැප්පීමක් ආපුවාම වෙහෙසක් ආවම ඉසాత බැඳගෙන අඬහව ගාගෙන විලාප කියාගෙන නටන වෙනුවට අකුල ගන්න දන්නවනම් කුම්බෝ අංගානි සකේ කලාපේ සමාදහම් බිකු මනෝ විතක්කේ කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. ඊවලෙක් ඇවිල්ලා මේ ඉබ්බෙක්ව නැත්නම් කැත් බෑවෙක්ව ඛණ්ඩ හදනකොට ඒක අඬු එළියට දැම්මොත් ඒ හිවල ඒ අඬුවෙන් අල්ලගෙන හපනවා. එතකොට ඒ සතා දන්නවා මං අඬු දැම්මොත් මෙතන ඌර්කෙක් ඉන්නවා, හිවලෙක් ඉන්නවා. කණ්ඩ හදනවා කියලා අඬු ටික ඇතුළට ගත්තට පස්සේ අර හිවලටවත් ඌර්කේ අර මොනවක්වත් කරන්න බෑ. මොකද කොරස්තරේ විතර එළියට එන්නේ. කිසිම තැනකින් සතාට හානි කරන්න බෑ. ඒ වෙනුවට අඬු පුප්පන්න ගියොත් පුප්පන අඬුවෙන් අර සතා අල්ලගෙන කනවා. ඒ වගේ යෝගාවචරයා මේ විනිවිද නොදැකිය හැකි ධර්ම විනිවිද දකින්න අවස්ථාව දිහා බලනකොට එයා කරන්න හදන්නේ මෙතෙක් ආයාසයෙන් රකින්න ලද සතිය ඉදිරියට ගන්න. මෙතෙක් ආයාසයෙන් වඩලද අරමුණ ඉදිරියට ගන්න. එනත්තම් තමන් යාලු කරගත්ත තමන්ගේ ඉරියව්ව ඉදිරියට අරගෙන එයා කරන්නේ ඇස් නැති කෙනෙක් වාගේ, කන් නැති කෙනෙක් වාගේ, මොළේ නැති කෙනෙක් වාගේ, දැනීම නැති කෙනෙක් වාගේ, මලමිණියක් වාගේ බලාගෙන ඉන්නවා. මේ පේන්නේ නිකන් නෝන්ජල්කමක් වාගේ. පේන්නේ නම් නිකන් මේ පරාජය පිළිගත්තා වගේ. නෑ එතකොට තමයි යාට මේ Taman ඉදිරි පිට තියෙන මේ වෙහෙස වෙහෙස පිළිබඳව සාක්ෂ්‍යතාව සත්‍යතාවත්‍ය වார்த்தාවක් ගන්න පුළුවන්. මොකාද මේ කියලා දැනගන්න. ඒකේ එන්නත් ඉස්සලා කඩාන බැන්නොත් ඒක තමයි ඒ කෙලෙස් අපෙන් බලාපොරොත්තු වෙන්නේ. කෙලෙස් අපෙන් බලාපොරොත්තු වෙන්නේ අපේ කුප්ප ගතිය. කුප්ප ගතිය තිබ්බම අපි කෙලෙස් වලට යටයි. ඒ වෙනකොට කර්මනේ ඉන්න නම් අපි ළඟ තියෙන්න ඕනේ ආධ්‍යාත්මික තෙදක්. අපි ළඟ තියෙන ආධ්‍යාත්මික පිටකොන්දක්. ඒ පිටකොන්දට ආධාර කරන්නේ මේ සතිය. ඒ සතියට ආධාර කරගෙන තමන් වඩලද කර්මස්ථානේ. අන්නේ කර්මස්ථානයේ හිත යොදාගෙන ඉන්න පුළුවන් නම් අපිට පේන්නේ නිකන් සටන මග ඇරියා වගේ. ඒ නැත්නම් සටනේ කර ඇරියා වගේ නෑ. මේක තමයි සටන. ඒ සතිපට්ඨාන සූත්‍රයේ අටුවාවේ සඳහන් කරලා තියෙනවා පුංචි කතන්දරයක් ඒකෙන් අපිට හිතා ගන්න පුළුවන් අපි ওই හිතන ක්‍රමෙන් නෙවෙයි අපි දිනන්නේ අපි දිනන්නේ ධර්ම ආරක්ෂාවේ ඒ කාලේ තිබිලා තියෙනවා මෙහෙණි ආරාමයක් ඒ ආරාමේ ගිරවෙක් ඇති කරා ඒ ගිරවට මේ මේනිනාසලා කොහොම ආදරේ බුද්ධ රක්කිත කියලා නමක් දාලා තිබ්බලු ඌ සමහරවිට කූඩුව ඇරියත් ගිහිල්ලා රවුමක් ගහලා ආපහු කූඩුවට එනවලු ඉතින් ඒක දවසක් මේ ගිරව කූඩුවෙන් අරපු වෙලාවක උදේ 10ට විතර වගේ මූ ගිහිල්ලා වතුරකටක නාලා ඇවිල්ලා අර උපාසිකාරාමයට ඇතුල් වෙන තන ඉස්සරහට තියෙන මකර තොරණේ පැත්තක තටු වේල වේලා ඉන්නකොට කුරුළු ගොයික් ඇවිල්ලා එකපාරටම ගිරව අල්ලගත්තලු. අල්ලගෙන දැන් ඇතුළට පියාඹවල්. ආරාමයේ ඇතුළට මේ ගිරවක් චීස් ගාලා කහ ගහනවලු. ඉතින් මෑණිවරු දැක්කලු අනේ අපේ බුද්ධ රක්කිත පියාකුස්සේ කරන් යනවා කුරුළුගොයේ කරන් යනවා කියලා ඔක්කොම එකවර කෑ ගහනකොට අර පියාකුස්ස බය වෙලා ගිරව අතැල්ලා ගියා. ඉතින් දුවගෙන ගිහිල්ලා අහුලගෙන ඇවිල්ලා අරට වතුර පොවලා ඒ ගිරවට කතා කරලා ඇහුවලු හොඳට කතා කරන්න පුළුවන් ඒ ගිරවට. ඇහවලු බුද්ධ රක්කිතෝට බය හිතුණාද කියලා. ඒවලු නෑ මට බයක් ආවේ නෑ කියලා. උඹට ඒ වෙලාවේ මොනවද කල්පනා වුනේ කිව්වලු. මං එලයි අට්ටි අට්ටි අට්ටි අට්ටි අට්ටි අට්ටි කියලා කරගෙන හිටව භාවනා මතක් කරවා ඉව. අපි එවනම් කුණු හරප කීයක් කියලා තියෙන්නේ. බය වෙලා අම්මා මතක් කරાવી. අර ගෙදර ඉන්න අහිතක මනුස්සය මතක් කරනවා. එහෙ නැත්නම් දෙයයන්ට සාප කරනවා. මේ ගිරවා කියනවලු මං ඒ වෙලාවෙත් මං වඩලා තිබුණේ ඌපෝ කටපාඩම් කරගෙන ඉඳලා තියෙනවා මොනවා හරි වෙච්චාම මේ අට්ටි අට්ටි කියන්නේ අට්ටි අට්ටි කියලා කිව්වයි කියලා. එතකොට මේ ඒ කල්පනාව යාතුලට එනකොට ඒ ධර්මාරක්ෂාවකින්ම මෙයා නිදහස් වෙනවා. රණ්ඩු කරන්න ගියා නම් එහෙනම් ඉතින් අර පියාකුසගේ තියෙන පහුරටත් හොටේටත් අහුවෙලා මැරෙන්න වෙනවා. ඒ නිසා අපි යම් වෙලාවක අපි වඩන ලද අරමුණ යන්ත්‍රයක් බැඳගෙන ඉන්න කෙනෙක් වගේ එහෙම නැත්නම් වෙන ආරක්ෂක කරපු එකක් වගේ හදිස්සියකදී Tamanට Taman වඩන ලද අරමුණ සිහිපත් වෙන මට්ටමට හීනේදී සිහිපත් වෙන මට්ටම කියලා හිතා ගන්න. හීනේදී කරදරයක් වුණත් අරමුණ සිහිපත් වෙන මට්ටමට භාවනා කරලා තියෙනවා නම් ඒ කෙනාට ඒ අරමුණේ සරණ එහෙම නැත්නම් සතියේ පිහිට කවදාකවත් හිතුව නැති විදියට අමලියකදී කරදරයකදී පුදුම විදියට උදව් කරනවා. ඒ නිසා අපි මේ වෙහෙස කර අරමුණක් ආව දවසට තමයි අපි මේ සතියේ බලමහිමේ කියන එක නැත්තම් සති බලය කියන එක මොකද්ද කියලා තේරෙන්නේ. එතකොට යාගේ තියෙන ප්‍රධානම මානසිකත්වය තමයි මේ වෙහෙස පිළිබඳව පශ්චාත්තාප වෙන්නේ. ඒ වෙනුවට මගේ හිත යොදන්න ඕනේ මෙතෙන්ද කියලා මුදු පැහැදිලි වතුරකට වගේ හිතට කල්පනා වෙනවා මේ වෙහෙස කර අරමුණක් ඇවිල්ලා තියෙනවා අනතුරුදායක තැනක්. නමුත් මම වඩලනද කර්මස්ථානයක් තියෙනවා. නැත්තම් තරණට පිටට පක්ඛන්දති පතීදති කිරිමිත් ගිහිලා බැස ගන්න තැනක් තියෙනවා. මට බැරිද මේකට යන්න කියලා බැලුවොත් මේ සතියෙත් මේ මූල කර්මස්ථානයේ තියෙන සුවිශේෂී ලක්ෂණය තමයි ආපහු නැවත අරමුණට යන්න ඔය අපි දැඟලුවාට හිතුවට මොනම බාධාවක්වත් නැහැ. මොන කරදරයක් තිබ්බත් වඩන ලද කර්මස්ථානය කවදාකවත් තරහ හදිස්සියට gedere එන කෙනාට දොරවහන්නේ සතිය මේ මට්ටමට පුරුදු කරලා සතිය කවදාකවත් ඒ වෙලාවේ ආරක්ෂාව පිළිබඳ ඉදිරිපත් නොවි හිටින්නේ නැහැ. ඒක නිසා ඔය සතියේ බලමහිමේ කියන පොත ලියපු අපේ ඥානපෝනික ස්වාමීන් වහන්සේ ජර්මන් ජාතික ස්වාමීන් වහන්සේ නමක් ඒ ස්වාමීන් වහන්සේ කියනවා සතිය සුවිශේෂී ගුණය තමයි හදිස්සියකදී කරන වරිණ ගතිය. සද්ධාවේ එහෙම කමක් නැහැ. සද්ධාව හදිස්සියදී පැනලා යනවා. වීර්යයත් එහෙම ගන්නෑ. වීර්යය පැනලා යනවා. සමාධියත් පැනලා යනවා. විශේෂයෙන්ම පැනලා යනවා සමාධිය. ප්‍රඥාවත් පැනලා යනවා. සතිය විතරක් කවදාවත් ඒ වගේ කලබල වෙලාවක පැනලා යන්නේ නැති නිසා කවදා හෝ කොතනකදී හෝ අපේ ජීවිතේට සතිය අපි එකතු කරගත්තා නම් බුදුරජාන් වහන්සේ පවා විහෙස දේශනා කරනවා අපිට සතියේ බලමයි මේ පේන්නේ අපිට අසාධ්‍ය ලෙඩක් හැදිලා ඇඳට වැටිච්ච දවසේ. තීරයට පටන් ගන්නව වෙන මොනවා නැතත් මුළු දවස පුරාම සතියෙන් ඉන්න පුළුවන්. ලෙඩක් වෙනකම්ම අපේ නෑයෝයි නෑදෑයෝයි යාළුවෝයි අපිව මරවල වැඩ ගන්නවා. ලෙඩක් වුණාට පස්සේ ධර්ම ආරක්ෂාවක් අපිට ලැබෙනවා. උඹ ඉතින් දැන් කණ්ඩ දෙන්නේ දැත් කාලේ ඇඳටලා හිටපන්. වෙන මොනවත් කරන්න බෑනේ. ආන්නේ දාට සතිය අපිට උදව් වෙනවා පේනවා. වඩන ලද සතිය වෙහෙස කරදරයක් ආපු වෙලාවට අවිහෙස වෙහෙස නොවන දෙයට අරමුණට දාගෙන ඉන්න පුළුවන්. ඒ නිසා අපි මේ වැඩ තියෙන නිසා යුතුයකම් තියෙන නිසා සමාජ වගකීම් තියෙන නිසා අපිට සතිය වඩා ගන්න නැහැ කියලා අපි මේ කරන වැඩේ මිස විතර අපිට අනර්ථ කර අපිට හිතසුව බාධක වෙන මොනම දෙයක්වත් නැහැ. ඒක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. මේ අවිද්‍යාව තියෙන තාක් සතිය වෙනුවට වෙන කාම දනවන අරමුණු දිගේ පුදුමාකාර විදිහට අපි වෙහෙසෙනවා. පුදුමාකාර විදිහට අපි කාලය ගත කරනවා. කොච්චරද කියනවනම් සතිය වඩන්න වෙලා නැහැ කියලාත් කියනවා. ඒ තරමටම වැඩ ඒ නිසා අපිට මේ දුෂ්කර විනිවිද දකින්න බැරි මේ ධර්මතාවය ඇයි එහෙම සඳහන් කරලා තියෙන්නේ ඒ ධර්මතාවය ඇවිල්ලා අපිට කරදර කරන හදන නිසා නෙවෙයි. අපි අවිද්‍යාවේ මහත. අපි ඒ තරම අවිද්‍යාවක් ගත කරන්නේ වෙහෙස කර දෙයට පුදුම ආදරයක් තියෙන මේ මනුස්සයා. මොනවාරි හිත කරදරයක් ආවනම් කරදරයක් වෙහෙසක් ආවනම් ඒකමයි කතා කරන්නේ. අර වෙහෙස කර නොවන දේ ඒක හරි කම්මැලි. ඒක හරි පාඩු. ඒක හරි ඒකාකාරයි. ඒක හරි නිදිමතයි. ඒ නිසා මෙතෙන්දී හරිනම් ඔය නීවරණ ධර්ම ගැන කතා කරා නම් සාරිපුත්‍ර සාන්තේ මෙතෙන්දී කතා කරන්න ඕනේ තීන මිද්ද ගැන. භවනා කරගෙන ඉන්නකොට කාමච්ඡන්ද ව්‍යාපාද ගියාට පස්සේ වෙනවනේ තීන මිද්දේ. නමුත් මෙතන කතා කරන්නේ තීන මිද්දේ ගැන නෙවෙයි. විහෙස ධර්ම ගැන. ඒ මොකද හරියට භවනාව යනකොට අපිට නිදිමත හිතෙනවා. කම්මැලි හිතෙනවා. ඒකාකාරී හිතෙනවා. සැක හිතෙනවා. බය හිතෙනවා. කෙලේශයක් ආපු ගමන් කපාරට හිත නැගිටලා එනවා නිකන් හරියට ණයකට තට්ටු කරා වගේ. ඒක නිසා භාවනා කරන දවසක මම ලොකු ස්වාමීන් වහන්සේට ගිහිල්ලා කිව්වා මේ පූර්ණ කාර්යම මේ පැවිදි වෙලා භාවනා කරන වෙලාවක දැන් නම් ස්වාමීන් වහන්සේ මේ ඉඳගෙන ඉන්න ඉරියව්වේ ටිකක් වෙලා ඉන්න පුළුවන්. සමහරට පැය එකමාරක් විතර ඉන්න පුළුවන්. අරමුණෙත් කියන ආනාපානෙත් හිත දිගට හිටිනවා. නමුත් පුදුමාකාර විදිය කම්මැලිකමක් තියෙනවා. එපාම වෙනවා. දැන් මේ අරමුණ ඉස්සරහා මොන මොන කිසිම මේකම නම්බුවකට ආඩම්බරයකට මොකුත් නැහැ. මේ පුදුම කම්මැලිකම, පුදුම නීරස ගතිය, පුදුම ඒකාකාරී ගතිය, පුදුම මේ පහළු ගතියක් තැනෙනවා කියලා. ඉති ලොකු සංස් කිව්වා ඒක එහෙම තමයි. ඔය කලබල වෙන ගතිය, ආශාව ඇති කරන ගතිය, උනන්දු ඇති කරන ගතිය තමයි තෘෂ්ණාව කියන්නේ. ඒක සංතාරය. භාවනා කරනකොට ඒ තෘෂ්ණාව නැති ගතියට යනවා. ඒකාකාරී ගතියට යනවා. කම්මැලි ගතිය නිසා බර ගානක් පිරිස මේ භාවනාවේ දියුණුවට භාවනා දියුණුව වෙනකොට හම්බ වෙන මේ ඒකාකාරීකම නීරස ගතිය කම්මැලි ගතිය භාවනා වැරද්දක් කියලා හිතාගෙන එතන භාවනට ආපු බාධාවක් හරි අදුවක් කියලා හිතාන සලුවක සාදාල් නැගිටලා යනවා. කිසි කෙනෙක් ඒ කමඨාන් සුද්ධ කරනකොට කමඨාන් වார்த்தාවට දාන්න හිතන්නේ ඒක පුද්ගලික දෝෂයක් කියලා හිතනවා. මේවා කතා කරන්න හොඳ නැති දේවල් කියලා හිතනවා. නමුත් කවදා හරි Tamanට මේ භාවනාවේදී අරමුණේ හිත තියෙනකොට ඇති වෙන මේ කම්මැලි නීරස ගතිය විරාගය කියන එක දන්නවනම් මේ රාගය නෙමෙයි විරාගය කියලා එහෙනම් එයාට තේරෙයි මේ විරාගය භාවනාවෙන් පහළ වෙච්ච එකක් සතිය තියෙනකොට එන එකක් මේක අගේ කරන්න බුදුරජාණන්සේ දේශනා කළ තියෙනවා විරාගෝ සෙට්ටෝ ධම්මාන තමන් වඩන ලද සියලු ධර්ම වලට වැඩි මේ පහළ වෙච්ච විරාගය ශ්‍රේෂ්ඨම ධර්ම ඉතින් ඒක තියාගෙන ඒක තියෙද්දි අපි වැරදිලයි කියලා හිතාන සතිය නෑයි කියලා හිතාන සලෝක සාදාල නැගිටලා. ඉතින් මමත් ලොකු සංසිට ගිහිලා කිව්වට පස්සේ කොයි එක එහෙම තමයි. නීරසකමක් එනවා. නමුත් ලොකු සංසිට මට කිව්ලාට පොඩ්ඩක් රාගේ පොඩ්ඩක් දාලා බලන්න දක්කාල මෙන්න ලුණු මිරිස් ටිකක් ඇඟේ ගෑවුනා වගේ ඔක්කොම මතක නැතිව නැතුව අර මොන්ට හිත යනවා. ඕව කරන්න යන්න එපා කිව්වට මම මේ කියන්නේ මේ රාගේ තීන තාක්කල් කවදාකවත් නිදිමතක් එන්නේ නැහැ. කවදාකවත් නිරසයක් නැහැ. රැත් ඇහැරලා ඉන්නවා. දවලුත් ඇහැරලා ඉන්නවා. හීනෙමුත් සැලසුම් කරනවා. භාවනාට කිය ගමන් කෙලෙස් නැති වෙච්ච ගමන් බබා දොයි. කොච්චරද කියනවනම් සක්මණේදිත් ඉඳ යනවනේ. ඇවිදින කොටත් නිඳ යනවා. මොකද කෙලෙස් දෙක නැති වෙච්ච ගමන් ඉස්සලා කියපු ව්‍යාපාද මේ කාම ඡන්ද දෙක නැති වෙච්ච ගමන් හිත පුදුම විදියට ඔය තීන මිද්ද ගතියට වැටෙනවා. ඒ තීන මිද්ද ගතිය කඩන්න ඕනේ නම් ඒක හොඳ වැඩක් නෙවෙයි. ද්වේෂයක් කියන අරමුණක් හිතන්න බෑනේ ඒක පාට තීන මිද්ද නැති වෙනවා. රාගයක් කරන අරමුණක් හිතන්න බෑන්ටක් ගන්න නිර්මිත නැති වෙනවා. ඉතින් ඒ වගේ මේ හිතේ කරන මේ අපිට අරියාදුවට මේ කරන වැඩ නිසා කමඨහන සුද්ධ නොවුනොත් හොඳ ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වුණේ නැත්නම් අපි කොච්චර භාවනා කරා සුගතියක් එන්නේ තනියෙන් භාවනා කරලා එව නැත්තම් මේ මේ කාරණා අපිට තනියම හිතලා ගන්න බෑ. ඒ නිසා මේකේ තියෙන ලස්සන දේ තමයි අර වෙහෙසක් ආවත් අවිහෙසයක් ආවත් කමඨාන් සුද්ධ කරන වார்த்தාවට ඒක මේක මම නෙවෙයි මේක මගේ නෙවෙයි මගේ ආත්මෙ නෙවෙයි මේක වෙච්ච දේ වෙච්ච දේ වෙච්ච විදිහට කතා කරලා විච්ච විදියට වාර්තා කරන්න පුළුවන් නම් අහගෙන ඉන්න එකනට උත්තරයක් දෙන්න පුළුවන්. හුඟක් වෙලාවට අපිට ඒක වෙන්නේ නැහැ. අපි ඒක මේ හිතන පුද්ගලික දෝෂයක් නොකිය ඉන්න උත්සාහ කරනවා. ඒ නිසා වාර්තාව නැත්නම් කමටහන් සුද්ධ කිරීම අපි ධර්ම සාකච්ඡාව හරිම සජීවී දෙයක්. ඒකෙන් තමයි මේ විනිවිද දකින්න බැරි අපි කියන මේ දුප්පටි විජ්ජ ධර්ම සාමාන්‍ය ධර්ම ගැඹුරු ධර්ම බව. බොහොම නපුරු ධර්ම බව උණයි ඇත්තයි නමුත් ගැඹුරු ධර්ම මේවට උත්තර තියෙනවා මේ උත්තර ලැබෙන්නේ කොහොමද මේ සද්ධාව සද්ධා ඉන්ද්‍රිය සද්ධා බලයක් පාටපත් කිරීම වීරිය ඉන්ද්‍රිය වීරිය බලයක් පාටපත් කිරීමෙන් සති ඉන්ද්‍රිය සති බලයක් පාටපත් කිරීමෙන් සද්ධා ඉන්ද්‍රිය සද්ධා බලයක් ප්‍රඥා ඉන්ද්‍රිය ප්‍රඥා බලයක් පාටපත් කිරීම ඒකයි මුලදිම දේශනාදී මම මතක් කරේ ඉන්ද්‍රිය මට්ටමේ සද්ධා විරිය සමාධි ප්‍රඥා වැඩිච්ච කෙනාට මේ දුෂ්කර ධර්ම දකින්නකොට විනිවිද දකින්න බැරි ධර්ම දකින්නකොට ඒක ප්‍රශ්නෙට උත්තර ලැබුණොත් විනිවිද දක්වන්න පුළුවන් වුණොත් පුදුම පන්නරයක් එන්න පටන් අර ගන්නවා තමන්ගේ ඉන්ද්‍රිය ධර්ම වලට බල ධර්ම බවටපත් වෙනවා. ඉතින් ඒක මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේම වෙනමම කතාවක් ලියලා තිනවා පටිසම්භිදා මාර්ගයේ බල කතා කියලා. ඒ කියන්නේ මේ ඉන්ද්‍රිය ධර්මයක් බලව ධර්මයක් බවට පත් වෙන හැටි මේ දුප්පටි විජ්ජ ධර්ම වලින් පරිබාහිරව විස්තර කරලා දීලා තියෙනවා කියනවා සද්ධාව ඉන්ද්‍රියක් වෙන්නේ අපිට වෙන මොන දෙයකින් කරදර වුණත් අපි නැවත නැවත බුදුන් ගැන සද්ධාවෙන් අපි යලි යලිත් භාවනා යොදෝලා යොදෝලා යොදෝලා අර වැටිච්ච හිත වැටිච්ච අකුතරට වැටිච්ච හිත කෙලෙසිර ධම්මා ගන්නකම් ශ්‍රද්ධාව අපිට ආයතනයක් වශයෙන් උදව් කරන වෙලාව එනකම් අපි ඒකට කියනවා සද්ධා ඉන්ද්‍රිය කියලා. මේ සද්ධා ඉන්ද්‍රිය සද්ධා බලයක් බවට පත් වෙන හැටි අරුම තාලයකට සාරිපුත්‍ර සාංශ උගන්වන්නේ අස්සද්දේන කම්පතිටි සද්ධා බලං කියලා තියෙනවා. මයිලක දැන් සද්ධාව තිබුණා සද්ධාව දැන් නැති වුණා. මම දැන් අශ්‍රද්ධාවන්තයෙක් බවට පත් වුණා. ඒ වුණාට සැලෙන්නේ නැති මනසක් තියෙනවනම් අශ්‍රද්ධාවට සැලෙන්නේ නැති මනසක් තියෙනවනම් ඒක තමයි ශ්‍රද්ධා බලය කියලා කියන්නේ. ඒ කියන්නේ අපිට පුළුවන් වෙන්න ඕනේ භාවනාවේදී මයිලක දැන් ශ්‍රද්ධාව අඩු වුණා මයිලක ශ්‍රද්ධා නැති වුණා ඒ හිත නරක නොකරගෙන ඉන්න පුළුවන් පශ්චාත්තාප නොවි ඉන්න පුළුවන් පශ්චාත්තාපේ තමයි මනාපමනාප ඇති කරන්නේ ඒ නිසා ශ්‍රද්ධාව කියන එක නම් නිතර වෙනස් වෙන එකක් තියෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන් තිබුණා වාගේම නැති උණයි කියලා සැලෙන්නේ නැති මනසක් හදාගන්න පුළුවන් නම් ඒක මනුස්ස හිත ඉක්මවල ගිය හිතක්. manussත්වයේ ඉක්මවල ගිය හිතක්. ඒකට කියනවා සද්දා බලය කියලා. වීර්ය ගැන කතා කරනකොට අපි තාම ආශාවෙන් පරියන්කයට ගිහලා සක්මනට ගිහලා කටයුතු කරත් සක්මනේදී පරියන්කේදී බෙල්ල කඩා වැටෙනවා. නින්දට වැටෙනවා. ඉඳපු ගමන් ගැසිලා හැරෙනවා. එතකොට අපිට ලොකු විශේෂයෙන්ම සාමූහික භාවනාව කියනකොට ලැජ්ජාවක් ඇති වෙනවා. ඉතින් එතෙන්ට එනකම්ම අපි වීර්ය දියුණු කරනවා දියුණු කරනවා දියුණු කරනවා. ඒත් සම්යම් යම් වෙලාවල් වල අපිට අපේ ඉරියව පවත්වා ගන්න බැරි වෙනවා. එතකොට අපිට පශ්චාත්තාප වෙනවනේ. කවදා හරි මේක දියුණු කරලා දියුණු කරලා එහෙම වුණාට ඉරියව වැක්කිරුණාට කුසීත වුණාට තීන මිද්‍ය ආවට ඒක මම නෙවෙයි ඒක මගේ නෙවෙයි. ඒක මගේ ආත්මේ නෙවෙයි. ඒ නිසා ඒකට නොසැලෙන මනසක් තියාගෙන නිින්ද ගියත් අවදි වෙච්ච ගමන් ආයෙ භාවනා කරගෙන ගිහිල්ලා මේ වෙච්ච සංගතියට පශ්චාත්තාප නොවන තැනට ගියා නම් ඒකට කියනවා වීර්ය බලය කියලා. මේක විනිවිද දකින්න බැරි දෙයක්. අපි හිතන්නේ වීර්ය වීර්යෙම විනිවිද දකින්න ඕනේ. නෑ. අවීරිය තියෙන එක වෙනස් වෙන සුළු එකක්. ඒක අපි කුසීතකමට වැටෙනවා. නමුත් ඒකට අයිතිවාසිකම් කියන්න යන්න එපා. ඒ හැටි ආය වීර්ය ආපුවාම වෙච්ච දෙයට පශ්චාත්තාප නොවි භාවනා දිකට කරගෙන යන්න පුළුවන් නම් අර කුසීත භාවයටපත් උනායි කියලා පශ්චාත්තාප නොවීමත් විනිවිද දකින්න බැරි ධර්මයක්. ඒව නැත්තම් ඒක උනේ නැත්තම් එයාගේ වීර්ය ඉන්ද්‍රිය කවදාකවත් වීර්ය බලයක් බවටපත් වෙන්නේ නැහැ. ඒකම කියන සතියේට පමාදේන කම්පතිති සති බලං. අපි හිත මේවා සක්මන් කර කර යනවා. නැත්නම් සක්මනේ වම දකුණ කරගෙන යනවා. ඒක පාරට සද්දයකට ඇදිලා යනවා. පාරට වේදනාවට ඇදිලා යනවා. නැත්නම් හිතවිලට එනකොට අපි කියනවා හිත පමාවට වැටුණයි කියලා. ඔය පමාවට වැටීම් පිළිබඳ පශ්චාත්තාප වෙන්නේ නැතුව නැත්නම් ඒකට Taman Taman දෙස්ති ගන්න නැතුව ආයෙත් හිත මූල කර්මස්ථානයේ ගිනක් තියලා ගිනාවට පස්සේ වුණත් අනේ හිත පිට ගියා කියලා පශ්චාත්තාප නොවෙන තරම් වශී කරගත්ත හිතට දිනු කරගත්ත හිතට කියනවා සති බලය කියලා. සතිය නැතුණයි කියලා සතිය කැඩුණයි කියලා පශ්චාත්තාප නොවීම. ඉතින් මේක තමයි සති ධර්මයක් අනිත්‍ය බව තේරුම් ගන්න ලෑස්ති මනස. එහෙම නැත්නම් අපි තන්නේ සතිය කියන එක නিত্য වූ සුඛ වූ සුභ වූ ආත්ම වූ දෙයක්. මට ඕන විදිහට සතිය පවත්වන්න පුළුවන් මේ කියලා නෑ එහෙම කන්නේ කොච්චර දක්ෂව භාවනා කරන කෙනෙකුට වුණත් තේරෙනවා යම් යම් තැන්වලදී මේ අසතියේ පිහිටෙන් තමයි සතිය පහළ වෙන්නේ සතිය පිහිටෙන් අසතිය පහළ වෙනවා උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි කාර්යබහුල ජීවිතයක් ගත කරන කෙනෙකුට දවසට පැය 6ක් 8ක් අතර නිින්ද ගියේ නැත්නම් එක දිගට දවස් 3ක් පිස්සු හැදෙනවා. ඒ වැඩ කරන ශක්තිය නිෂ්කාශනය කළ සමතුලිත වෙන්නේ නිින්දේදී. ඒ නිින්ද තමයි ක්‍රියාශක්තිය බැටරියක් charge කරලා දෙන්නා වගේ නැවත ප්‍රතිස්ථාපනය කරලා දෙන්නේ. ඒ වගේ මේ සතිය අසතිය දකින්න දවසේ තමයි සතිය පන්නරේ පිටා. අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් දැන් අපි අද ධර්ම සාකච්ඡාවේ ඉදිරිපත් කරපු ප්‍රශ්න අරගෙන කියවලා බලන්න. ඒක කියනවා මේ ආනාපානේ බලාගෙන යනකොට ආනාපානේ නැති බව දැනගත්තයි කියලා. මොකෙන්ද දැනගන්නේ? ආනපනේ තියෙනකොට නම් උණුසුමෙන් කම්පණයෙන් සිසිලයෙන් තද ගතියෙන් දැනෙනවා. ආනපනේ නැති බව දැනගන්නේ මොකෙන්ද? ඒ තියෙන බවට සාපේක්ෂව විතරයි. මේක ඊටාම සියුම් තනක් සරුවචනanse පෙන්නනවා. ඉන්දපු ගමන් ගැස්සිලා අවදි වෙනවා. අවදි වෙනකොට දැනගන්නවා ඊට ඉස්සෙල්ල මොහොතේ සතිය තිබිලා නැහැ. සතිය තිබිලා බව නැති බව දැනගන්නේ සතිය ආවට පස්සේ. තියෙන සතියට සාපේක්ෂව පේනවා මං ඉස්සරහ ඉඳලා තියෙන එක්ක නින්දේ එක්ක අසතියේ එතකොට බුදුරජාන් වහන්සේගෙන් කාරණාවක් මතු කරනවා ඔබට අසතිය තේරෙන්නේ සතියට සාපේක්ෂව ඒ වගේම නැවත සැරයක් සතිය ආවව දන්නේ ඊට ඉස්සෙල්ලා සතිය තිබුණ නැති නිසා තමයි අසතියට සාපේක්ෂව තමයි සතිය ඇති වෙන නිසා මේ සතිය සහ සතිය එකිනෙකට සාපේක්ෂ ධර්ම දෙකක් ඒක නිසා කවදා හෝ මේක නම මේ අසතිය දැන ගැනීම නෑ මෙහෙමයි කියන්නේ. අසතියෙන් ඉන්නකොට අසතියෙන් දැන ගැනීම සතියෙන් ඉන්න වෙලාවේ සතියෙන් දැන ගන්නවට වැඩිය බොහෝම සෙල්ලක්කාර ධර්මයක්. ආන්න මේක අපිට පුළුවන් ද මැරෙන්න ඉසලා ප්‍රති කරගන්න. මම නැවතත් මේ වාක්‍යය කියනවා මොකද ඒක විදි විදින්න අමාරු නිසා. අසතියෙන් ඉන්නකොට මම දැන් අසතියෙන් ඉන්නවා කියන කියන දැනුමත් සතියෙන් ඉන්නකොට මම දැන් සතියෙන් ඉන්නවා කියන දැනුමත් එක බලනකොට අසතියෙන් ඉන්නකොට අසතියෙන් ඉන්න බව දැන ගැනීම බොහෝමත්ම සෙල්ලක්කාරයි. බොහෝමත්ම ගඟ දිගේ ඉහළට යන ක්‍රමයක්. ඒකට අපි කොච්චර ටොං ගණන් භාවනා කරන්න වෙයිද? සතිය වඩාන වඩාන යනකොට අසතියටපත් වෙලා පශ්චාත්තාප වෙනවා. ඊට පස්සේ කියලා දෙනවා කවුරුහරි පශ්චාත්තාප වෙන්න එපා. ඔබ දැන් ඔය සතියට ආපු නිසානේ දන්නේ අසතියට ගිය බව. ඔය නැවත නැවත වඩන්න. ඊට පස්සේ ඔය එන හැම වෙලාවෙදීම අසතියේ ඉඳලා සතියට එනකොට පශ්චාත්තාප නොවි මේක දිහා බලහන ඉන්න. එතකොට තමයි තේරෙයි අසත්‍යයේ සත්‍යයට සාපේක්ෂයි. දැන් Taman ඉන්නේ මේ අසත්‍ය අඳුර ගන්න අද්දරට ඇවිල්ලා, එලිපත්තට ඇවිල්ලා. මේකට පශ්චාත්තාප වුණොත් මේ පාඩම දැනගන්න බෑ. දැන් දන්නේ අසත්‍යයේ අන්තිම තාප සත්‍යයේ ආරම්භේ. මේ ගැන කලබල නොවි බලහන් ඉන්න ගියොත් මේ තර්කණය මෙයාට පුළුවන් වෙයි අසත්‍යයේ ආරම්භය දැක ගන්න. අසත්‍ය ආරම්භය දකින්නයි කියලා කියන්නේ එළෝ පොල් දකින්න වගේ වැඩක්. තමන්ගේ මේ ජීවත් වෙද්දිම තමන්ගේ යටිහිත දකින්න වගේ වැඩක්. ඒ නිසා කොතනකදී හෝ මේ තියෙන සතිය එන අරමුණක් එක්ක යන සතිය අරමුණ ගෙවි ගෙවි ගෙවි ගෙවි ගෙවි ගෙවි යනකොට යෝගාචර දන්නවනම් දැන් මේ පෙන්නන්න හදන්නේ ඉතරට ලොකු මැජික් එකක්. ලොකු ගිනි විචුම්බරයක්. ලොකු ධර්ම ප්‍රාතිහාර්යයක් මම අරමුණක් නැති වුණත් මේ ඉදිරියට එන ගතිය ලෙසල යන්න දෙන්න මේක දිහා බලාගෙන ඉන්න ඕනේ කියලා. එයාට සාමාන්‍ය සතියෙන් ඒක කරන්න බෑ. ඒකට දෙගුණයක් බල කැවිච්ච සතියක් අවශ්‍යයි. අරමුණ ගෙවෙන වෙලාවේදී සටන පාවනෝදී. අරමුණ ගෙවෙන වෙලාවේදී දුර නික්ෂේපය නොකර කර නොඇර මේක පවත්නකොට යාට තියෙන මේ අසතියටත් ක්‍රමයක් තියෙන. ඒකටත් මුලක් තියෙන, ඒකටත් මැදක් තියෙන, ඒකටත් අගක් තියෙන. ඒක හම්බයක් නෙවෙයි. ආන ඒක දැනගත්ත දවසේ අපිට තේරෙනවා කවදා හරි යාට පුළුවන් වෙයි නිින්ද යන හැටි බලන්න. නිින්දර ගියාට පස්සේ තමන් ඇඟ තැම්පත් වෙලා ක්‍රමයෙන් මේ නිින්ද යාගෙන යන හැටි කියලා එක තැනකට ගියාට පස්සේ මතක නැහැ. ඉතින් සමහරු මේක කරනවා මේ ශල්‍ය කර්ම කරනකොට ඉන්ජෙක්ෂන් එක ගැහුවට පස්සේ සිහි නැති වෙන්න බලන පුළුවන් තරම් අවදියෙන් ඉඳලා මේ සිහි නැති වෙන හැටි බලන්න. කලාතුරකින් කෙනෙකුට ඒක දැනගන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ පරිේශන කරලා නැත්නම් මේ අසත්‍ය පිළිබඳව හොඳට අධ්‍යක්ීම් සහිත අතවාසි ඇතික ඇත්තෝ ශල්්‍ය කර්ම යද්දී අතරමඟදී සීයේනෝ. සීය ආවට පස්සේ ආට තේරෙනවා මේ ඔපරේෂන් දොස්තරයි උපස්ථායකයෝ ඔක්කොම වැඩ කරන්නේ මේ ලෙඩ ආසියෙන් ඉන්නවා කියලා හිතාන. නමුත් ලෙඩ හොඳට දන්නවා මොකද වෙන්නේ කියලා. යාට ආශාවක් තියෙනවා බලන්න. 80න් ඉන්නවයි කියලා මේගොල්ලෝ වැඩ කරාට මම 100න් ඉන්නේ මොකද වෙන්නේ කියලා බලන්න. මේක තමයි බොහෝ වෙලාවට ඔය near death experience කියලා. මරණ මොහොතේදී සමහරු මේ කයෙන් අයින් වෙලා තමන්ගේ කය දිහා බලාගෙන ඉන්නවා. එතකොට යාට කතා කරන්න බෑ. රූප පේන්නේ නැහැ, ශබ්ද ඇහෙන්නේ හැබැයි ඔක්කොම කරන දේ පේනවා. ඔක්කොම කරන දේ නිකන් 이르දි බලෙන් පේනවා වගේ පේනවා. මේක බටහිර ලෝකවල බටහිර වෙනම පරිශනාවක් කරනවා. දැන් අවුරුදු 30 ගණක් විතර near death experience කියලා මරණාසන්න ලෙඩු ගාව හොඳට බලන්න හිටපුවාම ඒගොල්ල කියනවා මේ වෙලාවේදී කවදාහක්වත් නැති සතියක් අවදි වෙලා මේ කයෙන් සමු අරගෙන මගේම කය දිහා මට බලන්න පුළුවන් කියලා. ඒ නිසා ඒගොල්ලෝ ඔපරේෂන් තියටර් එකේ හරි ඒ මරණාසන්න ලෙඩු ඉන්න ඇඳේ හරි ලෙඩාට පේන්නේ නැතිව උඩට විතර උඩ ඉඳලා විතරක් බැලුවොත් පේන සලකුණු ටිකක් තියෙනලු ඇඳේ. අපි කිව්වොත් මේ ලෙඩාගේ මේ ඉඳගෙන බුදියන් ඉන්නකොට බෙල්ලයට මොන හරි සලකුණක් තිබ්බට එයාට පේන්නේ නැහනේ. උඩ ඉඳලා බැලුවොත් පේනවා. ඉතින් එහෙම සලකුණු තියලා බලපුවාම අර අතිරේක සතිය ආපෝකේනා උඩ ඉඳලා බලනකොට එයාට පේනවලු මගේ මිනිය තියෙනවා. මිනිය දෙපැත්තේම සලකුණු දෙකක් තියෙනවායි කියලා 100 ආවට පස්සේ එයාට මේ සාමාන්‍ය ඇහැට පේන්නේ නැති සලකුණු පේන්න පටන් ගන්නවා වගේ මේ යටිහිතේ ක්‍රියාකාරකම් වගේක් තියෙනවා. අපි දන්නේ නැති වුණාට අසතිය දැනගන්න පුළුවන්. Tamanට මේ වෙලාව සිහිය නැති බව දැනගන්න පුළුවන්. මේක හරි රහසක්. අපේ ජීවිතයේ රහසක්. අපි හිතන්නේ නම් අපිට මේ අවදිය සතිය තියෙන වෙලාව වෙනතුරු විතරයි අපි හසුරුවන්නේ අනික් වෙලාවේ තොරතුරු මේ කම්පියුටරට එන්නේ නැහැ. මේ සූචක වලට අහු වෙන්නේ නැහැ කියලා නෑ. ඒ වෙලාවෙ ඔක්කොම අහු වෙලා ඒ බව දැනගත්තට පස්සේ තමයි ඒ හිතට මේ ජීවත් වෙනවා කියන එකෙන් අපි 100ට කීයද දන්නේ 100ට බර ගාණක් අපි දන්නේ නැහැ කියලා හිතාන ඉන්නවා. ඒ කියන්නේ manussත්වයේ අඳුනගෙන නැහැ අපි. අපි අඳුනගෙන තියන්නේ ඩොලර්. අපි අඳුනගෙන තියන්නේ ඩිනාර්. අපි අඳුනගෙන තියන්නේ රුපියල් විතරයි. මේ හිතක තියෙන බල මහිමේ අපි දන්නේ ඒක දකින්න නම් අසතිය දැනගන්න අපි දැනගන්න ඕනේ සතියෙන් ඉඳලා අසතියට යන්නේ පය පැකිල්ල නෙවෙයි ක්‍රමයෙන් යන්නේ. ආන්නේ විදියට අරමුණ ගෙවිගෙන යනකොට යෝගාවචරයට පුළුවන් වුණොත් දැනගන්න ඕන දැන් අලුත් ජවනිකාවට යන්න හදන්නේ මට නොදැනීම නොදැනෙන්න බව දැනෙන්න පටන් ගන්නවා කියලා. එතනදී විශේෂ ශක්තියක් තර බලන්නේ හිටියොත් දවසක තීරෙයි භාවනාවේදී විනාඩි ගාණක් ගිහිල්ලා තිනවා මොනම දෙයක්වත් මතකට අහුවෙන්නේ නැහැ. ඉරියව්වක් කෙරලක් නැහැ. අරමුණකුත් නැහැ. සතිය නැහැ කියන්නත් බෑ. නිින්ද ගියාද කියලා දන්නෙත් නැහැ. නිින්ද ගියේ නැද්ද කියලා දන්නෙත් නැහැ. නමුත් මේ මේ ලෑස්තිව ගිය කෙනාට පේන්න පටන් ගන්නවා මෙතෙක්කල් දැක ගන්න බැරි එකක්. අන්න ඒ වෙලාවේදී යෝගාවචරයට තේරෙනවා මේ සති බලමහිමය කියලා කියන්නේ අරමුණ පෙනිපෙනී මේ ආස්වාසය මේ ප්‍රස්වාසය කියලා මෙනෙහි කරමින් උණුසුම් කම්පන සිංසල බව දකින්න එකම නෙවෙයි. ඒක බලාගෙන ගිහිල්ලා ඒක ගෙවෙන්න පටන් ගත්තට පස්සේ ඒ තැනට විශේෂ සතියක් දාලා බලාන හිටියොත් ඒ යෝගාවචරයට තේරෙනවා මේ අසතියත් ඥානෙට ලක් කරගන්න පුළුවන්. සතියට ලක් කරගන්න පුළුවන් ඒක ගූඪ ධර්මයක්වත් මන්ත්‍ර බලයෙන් කරන එකක්වත් නෙවෙයි අතිරේක ශක්තියකින් යොදන්න පුළුවන් දෙයක් කියලා මෙන්න මේ විදිහට බැලුවොත් එයාට තේරෙනවා මෙන්න මේ සූරකම මේ දක්ෂකම කරන්න පුළුවන් වෙන්නේ අරමුණ හට ගන්න තැන බැලීමෙන් නෙවෙයි අරමුණ ගෙවන් වෙන තැන බැලීමෙන් නමුත් මේක ලෝකයේ අවමංගල්‍යයකට දාලා තියෙනවා යමක ගෙවන් වෙනවා දකින්නක මුස්පීන්තුවක් කියලා අපිට පෙන්ලා දීලා තියෙනවා. අපි ඒ නිසා හැමදේම හට ගන්න හැටි තමයි බලන්නේ. බුදුහාමුදුරුවෝ කියනවා හට ගැනීම කියන්නේ සංසාරේ. හට ගැනීම කියන්නේ කෙලෙස් හට ගැනීමක්. හට ගැනීම කියලා කියන්නේ දුක. ඔබ ගෙවන් වෙන තැන බලන්න ගිය දවසේ ওই දුකේ ගෙවන් වීමයි දකින්නේ. සංසාරේ ගෙවන් වෙලා Nirodhayයි දකින්නේ. ඒ නිසා මේ ගෙවන් වීම බලණ්ඩයි ඉස්ලාන පණ යාලු කරගන්න. ගෙවන් වීම බලණ්ඩයි වම දකුණ සක් යාලු කරගන්නේ. බල්ල බල්ල බල්ල බල්ල බල්ල. ඒ බලාන ඉන්න දේ නොපිනී යන මට්ටමට යනකම්ම ගිය දවසේ තීරණවා අරමුණේ ඇතිපැත්ත හොඳට දැක්කට පස්සේ ඒකට සාපේක්ෂව අරමුණේ අභාවය කියන එක නැතිපැත්ත නොදක ඉන්න බෑ. අද හැම භෞතික විද්‍යාඥයෙක්ව දන්නවා මැටර් කියන එකට සාපේක්ෂව ඇන්ටි මැටර් කියලා එකක් තියෙනවා. කිසිම ද්‍රව්‍යයකට පවතින්න බෑ ඒකේ හේවණල්ල නැතුව. මේ හේවණල්ල බුද්ධ මෙතෙක්කල් භෞතික විද්‍යාවට ගණන් ගත්තේ නෑ. මේ මෑතකදී matter anti matter dark matter කියලා මේ පේන ප්‍රදේශය මේ matter කියලා කියන්නේ වස්තු භාව 104ටත් වැඩි අඩුයි. ලෝකේ වැඩි එක්ම තියෙන්නේ anti matter dark matter. ඊට පස්සේ දැනගත්තා අපිට මේ පේන්නේ ලෝකෙන් නොගිනිය හැකි කොටසක් 104ට අඩු කොටසක් බුදුරජාණන් කිව්වා මේක ශූන්‍යයි කියලා. මොකද ගණිත විද්‍යාඥය හැටියට බලනකොට මොනම දෙයක් හරි 105ට අඩු නම් ඒක නෑ කියලා තමයි ගණන් ගන්න. ඒ නිසා අපිට මේ පේන භෞතික ලෝකයේ සමස්තයේ 104ක්වත් නෑ. අපි මේකට මේ රණ්ඩු සරුවල් කරන්නේ. මේක නෙමේ බෙදා ගන්න බැරුව දේශ සීමාරගල කරන්නේ. මේක නෙපෙම් සටන් කරන්නේ. කවදා හරි දන්නවනම් මේ හැම වස්තුවකටම සාපේක්ෂව අභාව ප්‍රඥප්තියක් තියෙනවා. නැති භාවයක් තියෙනවා. නැති භාවයේ දකින්නම් තියෙන එක හාත්පස ඉගෙන ගන්න ඕන. තියෙන එක හොඳට දැනගත්තාට පස්සේ ආස්වාස්වාසද හොඳට දැනගත්තාට පස්සේ ආස්වාස්වාසී නැති බව පේනවා. ඕක තමයි ආධ්‍යාත්මික කියන්නේ. ඒක නිසා තියෙන හුස්ම මුල මැද අග හොඳට බලන්න. බලාන ඉන්නකොට ඉන්නකොට ඉන්නකොට පේනවා මේක හොඳට අස්පනා පිට තියාගෙන ඉන්නකොට සතියෙන් බලාන ඉන්නකොට ඉර පායනකොට හඳ ලීන වෙලා යනවා වගේ ඔය ආශ්වාස ප්‍රශ්වාසයේ දුරවන් වේගන යනවා. මෙන්න මේ දුරවන් වෙන වෙලාව, ගෙවෙන වෙලාව බැලීමයි ආශ්වාස ප්‍රශ්වාසයේ උත්කෘෂ්ඨම අවස්ථාව. නැත්නම් ආශ්වාස ප්‍රශ්වාස අපිට ආනිසංසගෙන දෙන අවස්ථාව. ඒක නිසා වෙහෙසක් වෙන වෙලාවක වෙහෙස වෙන දේ ගැන හොයනවා වෙනුවට අපි ඉස්සලා ආස්වාස් ප්‍රසවාසී වෙහෙස නොවෙන මානසිකාර්ය වශයෙන් පවත්තලා ඒකත් ගෙවෙන කම්ම බලනින් පටන් අරගත්තොත් යෝගාවචරයට තේරෙයි මේ මිනිස්සයා වෙහෙසට කොච්චර ප්‍රේම කරනවද කියලා. මේ අවිද්‍යාව කියලා කියන්නේ දුකට ප්‍රේම කිරීමට. දුක පිළිබඳ ඇති තෘෂ්ණාවට තමයි මේ අවිද්‍යාව කියලා. අපි උදේ ඉඳලා හැන්ද වෙනකම් වඩන්නේ අවිද්‍යාව. අවිද්‍යාව හරහා දුක වඩන්නේ කියලා කියනවා ධනවා ධනවා ධනවා කියනවා බලනකොට ගිනි අඟුරක් බදාගෙන ඉන්නේ. ධනවා තමයි. ගිනි අඟුර ධනවට අපි කරන්නේ අතින් අතට මාරු කරනවා. ඒත් ධනවා. මේ අල්ලලා තියෙන ගිනි අඟුරක් කියලා දන්නවනම් දුක අතහැරපන්කෝ. අම්මා මුත්ත කිව්වත් අතාරින්නේ. ඒකට නම් බෑ. හැබැයි කියන මේ ගිනි අඟුර අල්ලගෙන නිවන් ලබන්න බැරිද කියලා. ගිනි අඟුර අල්ලන්න දැවෙන්නේ නැතුව ඉන්න බැරිද කියලා. ඉතින් බුදුරජාණන් කියනවා මෙච්චර සරල දේ මොයි වෙහෙසටයි කැමැත්ත. අපි කියනවා දරුවන් නැති අම්මාලා දරුසොරතල් පෙන්නාලා දරුවන් නැති අම්මාලා නිකන් සිටිති බුම්මාලා කියලා කියන්නේ. දරුවෝ ඉන්නක ලොකු දෙයක් කියලානේ අපි. සාමාන්‍ය ලෝකයේ ඇටි. ඒ කියන්නේ අපි කොච්චරක් ඒ වෙහෙසකට කැමතිද කියන එක. මේ ගෘහ ජීවිතය කියන්නේ පෞල් ජීවිතය කියලා කියන්නේ මේ තේරෙම දාගන්න. මේ තමන්ගේ ආත්මයවත් තමන්ට නැති මිනිස්සයා මේ ඔක්කොම ආත්ම කරගෙන ඔක්කොම ආණ්ඩු මට්ටු කරන්න හදනවා. බුදුරජාණන්තේ සඳහන් කරලා තියෙනවා පුතාමත්ති ධනම්මත්ති इति බාලෝ විහෙසති. අත්තයි අත්තනෝ නත්ති කුතෝ කුතෝ පුත්තෝ කුතෝ ධනං. මට දරුවෝ ඉන්න අය. මට ධනිය තියනවාද කියලා තියනවා කියලා මේ මෝඩයෝ වෙහෙස ගන්නවා හිතට. මේ දරුවංග වගකීම් බලන්න ඕනේ, වස්තුන් දිනු කරන්න ඕනේ කියලා වෙහෙස ගන්න. ඇත්තටම දරුවෝ කියන බලන්න ඕනේ ඒක හරි. වස්තු තියෙන එක බලන්න ඕනේ. නමුත් මේ මේ අපි දඟලන තරම් වෙහෙස ගන්න ඕනද කියන එකයි පුදුරජානස මේ විහිළු කරන්නේ. අත්තයි අත්තන නැති තොට තොටවත් තොට තෝවත් නැතිකොල මොන දරුවද මොන වස්තුවද කියලා. ඉතින් ඌවා කියනකොට මං හිතන්නේ කැමති වෙන එකක් නැහැ නිසරණව නේදලා මම මෙව්වා කියන්න ආවට. ඔද ඕගලන්ට ඕක දරුව වැඩි කරන්න වස්තු වැඩිකරනද එතන වස්තු වැඩි වැඩියෙන් ආයෝජන කළ හම්බකරනද මේ මේ හම්බ කරන හැමදේම වෙහෙස නම් ඒකට ප්‍රයෝජනේ සලකලා ඒ කටයුතු කරනවා මිස මේ වෙහෙසට දඟලන හැටි දිහා බලනකොට මේක හොඳටම මේ වෙහෙසට මානවය ප්‍රිය කරන බව දන්නේ හොඳටම ඇඩ්වර්ටයිස්මන්ට් සයිකොලොජි දන්න මිනිහා. එමිනේ ඇඩ්වර්ටයිස් කරන්නේ මොකද්ද කියලා බලන්න. අපිට වැඩියෙන්ම කෙලෙස් උපදවන දෙන්නේ. ඒකට කම්පැනි එක 120ක් සල්ලි අයින් කරලා තියෙන්නේ. අපි ගන්න හැම බඩුවකින්ම කුණු හarpට 120ක් ගෙවනවා. ඇඩ්වර්ටයිස්මන්ට් සයිකොලොජි එක තමයි අද සම්පූර්ණ මාකට් එකේ යන්නේ හිට්ලර් කියලා තියෙනවා. දෙවෙනි ලෝක යුද්ධ වෙලාවේදී නරක දේ වුණත් කමක් නැහැ. හොඳ දෙයක් වශයෙන් විශේෂයක් කිව්වට පස්සේ මේ මිනිස්සුම සල්ලි දීලා එක් ගන්නවා කියලා. අපි සුපර් මාකට් ගිහලා බඩු ගන්න ගියාම අපි ගෙදර ආවට පස්සේ හිතනවා මොකටද මේ බඩුව ගත්තේ කියලා. දන්නේ නැහැ. මොකද යන්නේ ඉස්සලා කවලා තියෙන ඔලුවට. තොගී ගෙනලා ආවට පස්සේ බලනවා යකෝ මොකට ගෙනාවක් දන්නේ නැහැ. හැබැයි ඒක කොම්පැනි දෙන්න ඉවරයි. ඉතින් තව වැඩක් තියෙනවා. ඒ හැම බඩුවකම උන් පුංචි අකුරෙන් ලියලා තියෙනවා මේ බඩුව පාවිච්චි කරන්න ඉස්සලා මෙන්න මේ මේ දේ කරන්න කියලා. එතකොට මේ පොත බලලා මේ බඩුව පාවිච්චි කරා. එක යකෙක්වත් පොත බලන්නේ නැහැ නේ. ගිනාපු ගම් ප්ලග් කරලා චුස් ගාව පිච්චුනා. අරගොල්ලෝ කියන කරන්න දෙයක් නැහැ. අපි ඔයගොල්ලන්ට කියලා තියෙනවා. ඔයගොල්ලෝ බලලා නැහැ. කමන්නේ තව එකක් ගෙනියන්නේ කියලා. අම්මගේ අප්පගේ සල්ලි නෙවෙයිනේ Tamante තට්ටු වෙන්නේ. එකෙක් නැහැනේ හෑන්ඩ්බුක් එක කියන්නේ 198ක් අද පාවිච්චි කරන උපකරණ හෑන්ඩ්බුක් එක නැතුව පාවිච්චි කරන්න කියලා ජපාන් වල කරපු රිසර්ච් එකකින් කරලා තියෙනවා. බලන්න ආනාපානේ පාවිච්චි කරන හෑන්ඩ්බුක් එක බලලාද කියලා. එකෙක් කෝටි ගණන් හුස්ම ගන්නවා කවදාකවත් බුදුහාමුදුරු කියපු විදිහට අසතෝ වස්ස සති සතෝ පස්ස සති නෑනේ. මැරෙන්න ගියාට පස්සේ නම් කියනවා අනේ තව දෙකක් දෙන්න බැරිද? මේ හුස්ම දෙකක් මේ දරුවට මේ මේ බැංක් account එක අස්සම් කරලා දෙනකම් මේ දැන් ටොන් ගණන් ආනපාන යනවා. කවුරක්වත් බලන්නේ එක එක්කත් හෑන්ඩ්බුක් එක බලන්නේ ඒ බව දන්නෝ ඇඩ්වර්ටයිස්මන්ට් කාර්යය අද තණ්ඩි ක්‍රම යන්නේ ජනමාධ්‍යක්ෂ ඇඩ්වර්ටයිස්මන්ට් එකේ මොකද අපි වෙහෙසට කැමතියි අපි මේ කියන ආතතියට කැමති. අපි මේ කියන දැවිලි තැවිලි වලට කැමති. දැවිලි තැවිලි නැති වෙනකොට කම්මැලි, පාළුයි, නිදිමතයි, ඒකාකාරයි කියලා සලුවක සාදල්ලා කියනවා. නැගිටලා යන්නේ කොහෙද කබලෙන් ලිපට තමයි. ඉතින් මේක කොච්චර වෙහෙස කරද කියලා බලන දාක විනිවිද දකින්න. දුප්පටි විජ්ජත කියලා. සාරිපුත්‍ර සාංශ කියන ඔබ යම් දවසක මේ වෙහෙස කරදී ඒකාකාරී දේ නීරස දේ නිවන බව දැනගෙන එහිම පක්ඛන්දති පසීදති නිසීදති සම්තිත්‍ති කියන විදිහට ප්‍රීතියක් පහල කරන්න ගියා නම් නිවනේනේ අපිට මේ විහෙස වෙන දේ, එපා වෙන දේ, නීරස වෙන දේ තමයි නිවන කියන්නේ. ඒ නිසා ඒකට පහදිලා, ඒකට নিমগ্ন වෙලා, ඒකේ පිහිටලා, ඒක විමුක්තියක් කරගන්න යනවනම් අපි මේ ජීවිතයේ සංසාරේ කොච්චර වාර ගාණක් භාවනා කරනකොට නීරසී කියලා නැගිටලා යන්න ඇද්ද? කම්මැලි කියලා නැගිටලා යන්න ඇද්ද? අරෝණ බලන්න හිටියට මොකක්වත් නැහැ කියලා යන්න ඇද්ද? මේ හැම වෙලාවෙදිම අපි කරලා තියෙන ඊට වැඩිය කිපෙන කෙලෙස් වෙන දෙයකට කැමති. අර නීරස දෙයට කැමති නැහැ. ඉතින් මේ නීරස දේ වුණත් ඒකට පක්ඛන්දන එක නේක නැවත නැවත හිත යොදවන. ඒක පහදින. ඒකේ හිත පිහිටුවන ඒකයි නිවන කියන පාර දැනගත්තා නම් යමත්‍යම් ප්‍රතිපදාව ඉන්නේ. ඒක ආර්ය අෂ්ටාංග මාර්ගයක් වෙනවා. එතකොට තියෙනවා සංසාරෙ මෙතෙක් කල් අපි මේක අයින්කරනද මේක අයින් කළ ඊට වඩා වෙහෙස කර දෙයක් ගන්නද මගේම ඥාණය මම පාවිච්චි කරලා තියෙනවද කියලා වෙහෙස කර දෙයි අවේහෙස කර දෙයි දෙකම ඉස්සරහ තියාගෙන වෙහෙස කර දෙයට යන එක පෘථග්ජන ගතිය. එහෙම නැත්නම් අපි කියනවා අන්ධ පෘථග්ජන ගතිය. මේ වෙලාවෙම අවේශ කර දෙයක් තියෙනවා. ඒකට හිත නැවත නැවත වේදෙන එක තමයි බුදුහාමුදුරුවෝ ඉන්නේ ධර්මයේ තියෙන්නේ. මට කවදද මේ විනිවිද දකින්න බැරිතිය දැක් ගන්න පුළුවන් වෙන්නේ කියලා අප්‍රමාදීව. තෙපරබබයි නැතුව, පමා වෙන්නේ නැතුව අර වෙහෙස නොකරනදී පහදින්න හිත දන්නවනම් බුදුන්ච වචන පෙලක් පාවිච්චි කරනවා. ප්‍රමෝදයක් කළා සලකන්න කියනවා මේක ප්‍රීතියක් කරලා සලකන්න කියනවා මේක. සති සම්පජඤ්ඤය කියලා සලකන්න කියනවා මේක. පස්සද්ධිය කියලා සලකන්න කියනවා මේක. සුඛය කියලා සලකන්න කියලා. මොකද්ද මේ නීරසයි කියන ඒකාකාරීකම. භාවනා කරනකොට දැනෙන මට අනී ඉඳගෙන ඉන්න බෑ පා වෙනවා. කම්මැලි, නීරතයි, නිචිමතයි කියන දෙයට නැවත නැවත යොදලා යන්න පටන් අරගත්තොත් අන්නේ ඒ විනිවිද දකින්න බැරි පැත්ත දකපු කෙනා මායයට අහුවෙන්නේ නැහැ. මායයට නොපෙනී යන තැනක් තියෙනවා. ඉතින් ඒ නිසා එතෙන්ට එනකම් භාවනාවත් හරි අමාරුයි. සෑහෙන කැපකිරීමක් කරන්න ඕනේ. මෙතෙන්ට ඇවිල්ලත් මේ බඩපිම්ම ගහන්න ඕනේ. මේ මේ සමසෝල්ට් එක දාන්න ඕනේ. ගැස්ම ගස්සන්න ඕනේ. මේ බිම පණින්න ඕනේ. පෙන්නට පස්සේ තේරෙන පටන් අර ගන්නවා. භාවනාවත් වැදගත්. නමුත් මේ භාවනාවට යන ලෑස්තිය සූදානම මේ සඳහා ඇති යෝනිසෝමනස්කාරේ මේ සඳහා ඇති සම්මා දිට්ඨිය කොච්චර බලපානවද කියලා නිසා භාවනා කරන ඔක්කොටම මේ පොට පෑදෙන්නේ නැහැ. ඒ මේ කාටවත් මේ අව탁සීරු කරන්න කියන එකක් නෙවෙයි. නමුත් භාවනා කරන ගමන් බණ අහලා භාවනා කරන ගමන් ධර්ම සාකච්ඡා කරලා භාවනා කරන ගමන් වෙච්ච වැරදි ටික තමන්ගේ වාසියට තියාන ඉදිරියට යන්න පුළුවන් නිසායි මේ සාරිපුත්‍ර සාංශ මේක විනිවිද දකින්න බැරි තැනක් ගැටළු ස්ථානයක් කොහොම හරි Tamange තියෙන ධර්ම හරහා මේක විනිවිද දකින්න බලන්න මේ ගැටළු විසඳුවට පස්සේ Taman ඉහළ පන්තියට සමත් වෙනවා ඒ නිසා මේක නිස්සාරණීය ධර්මයක් මේ ධර්ම පහක් තියෙනවා ඒ ධර්ම පහේම කියන්නේ එකයි මෙතෙක් කරපු විදියට සරණ පාවා දෙන්නේ නැතුව මෙතනදී සුවිශේෂ බලය යොදලා මේක ඉදිරියට ගෙන යාමේ ශක්තිය ඇති කරන්නයි මේ දසුත්තර සූත්‍රයේ මේ කාරණා ඉදිරිපත් කරන්නේ. ඉතින් අද දවසේ ධර්ම දේශනාව අහගෙන ඉතු මේ සීල දිනාට ඒ වෙහෙසකර ධර්ම සමාදන් වෙනව වෙනුවට අවේශකර ධර්මයන් වල හිත යෙදවීම සඳහා ස්වයම්බෝ ඥානීය පහළ වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නතර කරනවා සීල දිනාට ශනසීමුදා වේවා කියලා ප්‍රාර්ථනා